සංග්‍රහය ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතයේ මధుර අර්ථ සහ රසභාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ආයුබෝවන් ප්‍රිය සුලවතුනි ඔබට සුබ දිනයක් පතමින් ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නයි අපේක්ෂා කරන්නේ. පොතක් කියවන්නට ලැබුණා අලුතෙන් අච්චුගහපු. සීගිරි ලඳුන් පිළිබඳව පී චන්ද්‍රරත්න කියන කතුවරයා ඔහු සෝත්සාහයෙන් ස්වාධ්‍යායෙන් යුක්ත පුද්ගලයෙක් බොහොම ධෛර්යයෙන් යුක්තව තනියම වාගේ සංස්කෘත වගේ භාෂාවල් හැදෑරුවා උදව් කළේ සිරි තිලකසිරි පඬිවරයා. ඔහුගේ අලුත්ම පොත චන්ද්‍රරත්නගේ අලුත්ම පොත සීගිරි ලඳුන්ගේ රුව ගුණ. සීගිරි ලඳුන් පිළිබඳව සිංහල සාහිත්‍යයෙහි එක් එක් විද්වතුන් ඉදිරිපත් කර ඇති මත මගින් සාකච්ඡා කොට තිබෙන්නේ සීගිරි ලඳුන් බාහිරව හඳුනා ගැනීම පිළිබඳව පමණයි. ඒත් සීගිරි කුරුටුගී පදනම් කරගෙන එකල තිබුණු සමාජීය දේශපාලන ආර්ථික කරුණු පිළිබඳව මෙතෙක් ප්‍රමාණවත් පරිශ්‍රණයක් සිදු වී නැහැ. සීගිරි කුරුටුගීවල අර්ථ දැක්වීම මගින් යම් තොරතුරු ප්‍රමාණයක් හෙළිදරව් වන නමුත් විධිමත් විමර්ශනයක් සිදු කරන්නේ නම් පෙර සඳහන් කළ ක්ෂේත්‍ර පමණක් නොව වෙනත් තේමා ඔස්සේද රසවත් මෙන්ම ශාස්ත්‍රීය මට්ටමේ ඉහළ අගයෙන් යුත් තොරතුරු රසක් අනාවරණය කරගත හැකිවනු ඇති. ඉතින් කාන්තාවන් සම්බන්ධ කරගෙන ඔවුන්ගේ රූපය හැසිරීම, ඉරියව්, ගතිගුණ මෙන්ම ඇඳුම්, ආභරණ, සැරසිලි විලාසිතා ගැන මේ පරිේශන කෘතියේ බොහොම හරවත් ලෙස ලියා තිබෙනවා. සීගිරිය ගැන කොපමණ ගීත අපි සිංහල බසින් අහලා තියෙනවද? මට මතක් වෙන්නේ ඉන්ද්‍රාණි බෝගොඩ ගැයූ ගීතයක්. මේ ගීතය සංගීතවත් කළේ චන්ද්‍රදාස බෝගොඩ සංගීතවේදියා විසින්. Thank you. පෙරහැරට ලං වෙනවා. ඇසළ උත්සව කාලේ නුවර සෙන්කඩගල දලදා පෙරහැරත් දලදා උත්සවයත් වගේම රුහුණු කතරගම කඳ කුමරුට සම්බන්ධ උත්සවයක්ද පැවැත්වෙනවා. ස්කන්ධ කුමාර දෙවියන් පිළිබඳ විශ්වාසය හිතාගන්න බැරි තරම් ජනී ජනයාගේ හදවත් තුල කැවිලා තියෙනවා. ඉතින් කඳ කුමරු ස්කන්ධ කුමාර කතරගම දෙවිඳුන් ගැන සිහිපත් වන විට මගේ හිතට එන ගීත කීපයක් තිබෙනවා. අප ඉරිදා සංග්‍රහයට එක් කරන්න බලාපොරොත්තු වන්නේ සමන් චන්ද්‍රනාත් වීරසිංහ රචනා කළ වී හේමපාල පෙරේරා සංගීතවේදියා විසින් තනුව නිමැයූ විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන ගැයූ මේ ගීතයයි. Thank you. ආචාර්ය සුනිල් ආරියරත්න තමන්ගේ ආචාර්ය උපාධියට පරිේෂණ කළේ ශ්‍රී ලංකාවේ අතීතයේ සිට මේ දක්වා ගීපදමාලා රචනාවල තියෙනා වූ සාහිත්‍යික එවැගේම සංගීතමය ගුණ පිළිබඳව 948න් මේ පරිශ්‍රණය අවසන් වනවා අතීතයේ සිට සුනිල් ආරියරත්නයන් පාසල් යන කාලේ මුලින්ම ලියූ ගීතය මහාචාර්ය සනත් නන්දසිරි ගායනා කළේ ගායන වෘන්දයක් සමග. මේ ගීතය අසද්දේ මතක් වෙන්නේ කුංකුණාවේ හාමුදුරුවෝ. තව තැනක තියෙනවා වෙනත් ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ නම. ඒ කියන්නේ අපේ රජුරෝ නැති වෙලා ගිහිල්ලා අපට රජෙක් නැති වුණාම කූඹි පේලියක් දැකලා එක හාමුදුරු කෙනෙක් කිව්වලු මේ කවිය. ඒ කවියත් සමහර විට සුනිල් ආරියරත්නයන්ට ආభాසයක් ලැබෙන්න ඇතයි කියලා විශ්වාස කරනවා. මේ මහාචාර්ය සනත් නන්දසිරි සහ පිරිසක් ගායන වෘන්දයක් විසින් ගැයූ ගීතයක්. Thank you. රජෙක් ඇත කුඹියනේ අපට රජක් ඇත කුඹියනේ අපට රජෙක් ඇත කුඹියනේ දළදා කාසේ රන්තරු වලියේ පැරකුම්බාවන් මෝන පෙනේ අනුරාපුරයට සඳරත් නැතිලයි මල් කෙමිරන් වන් පාත උනේ පීදෙන වන මල් පාවෙන පියවැල් පෝදින රන් කෙත් මේ දෙරනේ නැතන හඬකින් මේ මුමුණන්නේ විජයඳු සිංහල ලේවරුනේ අපට රටක් ඇත කුඹියනේ අපට රජෙක් ඇත කුඹියනේ දෙත් අත ඕමියනේ සිංහලයම නිබඳව නැහැ වෙලදා මැදුරේ සංකරණේ රුවන් කිරි පර්වත මුදුනේ වැහෙන රන් අරු නළු රේඛා සමගිය සෙවනේ තිරිපා මළුවේ ලොකු කලකිරීමක් තියෙන්නේ සර් සමහර යාළුවන්ට කොච්චර උදව් කෙරුවත් කාටවත් ඒව මතක නැහැ. සමහරු ඉන්නේ නිකම්ම අඳුරන්නේ නැහැ වගේ. එවැනි දේවල් බලාපොරොත්තු නොවි උදව් කරන්න. එතකොට කලකිරීමක් ඇති වෙන්නේ නැහැ. ඇත්තටම කලකිරෙන්නේ යාළුවන්ට කරපු උදව් එයාලට මතක නැති නිසා නොවේ. ඔයාගේ හිතේ තියෙන අපේක්ෂාව නිසා. කොහොමද? එහෙනම් හිතන්න ඕනේ. යාළුවන්ට ඔයාව මතක් වෙයි. එයාලට ඔයාව වුමනා වෙයි යම් දවසක. ඒ කවදටද? ආපහු ඔයාගෙන් උදව්වක් එයාලට ඕනි වුණු දවසක. එතකල් ඉන්න. එදාට නැවතත් සතුටින් උදව් කරන්න. තරින්දු ධනංජය වීරසිංහ ආචාර්යවරේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ තමයි හිටියේ. දැන් ඔහු කැලණි විශ්වවිද්‍යාලේ. ඔහුගේ අලුත් පොතේ උපදේශන සංවාද පොතෙන් තමයි මේ කොටස උපුටා ගත්තේ. මට මතක් වෙනවා බාංග්ලා ජන ගීයක් ජනගී රාශියක් බාංග්ලාදේශයේ ඒ සංස්කෘතිය තුළ සාහිත්‍යයේ බොහොම ප්‍රසිද්ධියට පත් වුණා. রেখেছি কোন লতা যখন দেখেছি হয়তো বা সেই কনে তোমায় ভালোবেসেছি নাম রেখেছি লতা যখন দেখেছি হয়তো বা কনে তোমায় ভালোবেসেছি বনলতা কথা হয়েও না গো তা কথার মনে তাই না এসেছি নাম রেখেছি বনলতা যখন দেখেছি হয়তো বা সেই ক্ষণে তোমায় ভালোবেসেছি জল ভরা মেঘ ওই দু চোখে দেখতে আমি পেয়েছি একলা মনে নির্জনেতে তোমার ছবি এঁকেছি চোখে দেখতে আমি পেয়েছি একলা মনে নির্জনেতে তোমার ছবি এঁকেছি নাম রেখেছি বলো লতা যখন দেখেছি হয়তো বা সেইখানে তোমার তোমায় ভালোবেসেছি কথা কথা না গো কম্পিতা কললতা কপতা না গো একটি কথাই শুনবো বলে তাই তো কাছে এসেছি বলবে কি আমি যত তোমায় ভালোবেসেছি একটি কথাই শুনবো বলে তাই তো কাছে এসেছি বলবে কি আমিও তো তোমায় ভালোবেসেছি নাম রেখেছি লতা যখন দেখেছি হয়তো বা সেইখানে তোমায় ভালোবেসেছি বনলতা কথা হয়ো না গো কুণ্ঠিতা দিদা ধরো থরো মনে তাই না এসেছি নাম রেখেছি বনলতা যখন দেখেছি হয়তো বা সেই ক্ষণেই তোমায় ভালোবেসেছি පරසතුමා චිත්‍රපටය ගාමිණී ෆොන්සේකා මහා රංග වේදියා නැත්නම් නළුවා ඔහුගේ ඊටාම විශිෂ්ට අධ්‍යක්ෂණයක් හැටියට තමයි තිරගත වන්නේ නිර්මාණය වුණේ. එහිදී ගාමිණී ෆොන්සේකා කලාකරුවා හොඳම අය ඒ කාලේ හිටපු හොඳම කලාකරුවෝ තමයි Tamange නිර්මාණයට සම්බන්ධ කරගන්නේ. ආචාර්ය අමරදේවයන් තමයි සංගීතය නිර්මාණය කරන්න තනුවලට උදව් කරගත්තේ. හැබැයි පසුබිම් සංගීතය කළේ ආචාර්ය ලයනල් අල්ගම. මහගම සේකරයන් ලියූ ගීතයක් පරසතුමාල චිත්‍රපටයේ ඇතුළත් වුණා. ඒ ගීතය ගායනා කළේ අමරදේවයන්. අද පමණයි ඉතිරිව පවතින්නේ හෙට වන විට නැත අප හමුවන්නේ කියන ගීතය මෙබඳු ගීතවලින් සිංහල භාෂාවෙන් වැඩ කරන අයට උපදෙස් දෙනවා ජීවිතය අවබෝධ කරගන්න අනිත්‍යතාව පිළිබඳ සිහිපත් කරනවා එතකොට අපිට ජීවිතයේ තියෙන ගැටලු අභියෝගවලදී යම්කිසි සහනයක් ලබන්න පුළුවන් වෙයි කොහොමද අමරදේවයන් වැනි මහා ගායන ශිල්පීන්ගේ ගීත අසන විට අපට දැනෙන අපරිමිත සුවය වචනවලට කියන්න අමාරුයි අපහසුයි අද ಜಗತಕ ಸರ ಅಲವಾರಿ ಜನ ಎಂಬುವ ಬಿಟ ಸುರವಾ ಸೊನೆ මනස පාවෙන බඹදින් අප ඔවුනොන්ට අමුස්සන්නේයි වරක් අපි සිටුවෙමු අප අවදිවන්නේ අප ඔවුනොන්ට ආදරණීය වූවන් බව දැනගත් විටයි රවීන්ද්‍රනාත් tagore තුමා එසේ පවසා තිබෙනවා ඔබට සුබ දිනයක් පතනවා දුරස්ත පටිගත කිරීමේ තාක්ෂණය ඔස්සේ පටිගත කර අදත් ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රණීත අභයසුන්දර සංස්කරණය මෙමුක්ති ඉරෝෂන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතාංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය තුෂාරා ගීතදේවී බැත්තකේ